තා ප්‍රඥාවේ දහසක් නයින් ප්‍රතිමන්ඩිත ලෙස සෝවාන් ඵලය හඳුන්වන්නේ ඇයි කියන මේ ප්‍රශ්නයක් තියෙන්නේ. දහසක් නයින් කියන්නේ න්‍යායන්ගෙන් ක්‍රමවේදයන්ගෙන් එක ක්‍රමයකින් දහම් අවබෝධය ලැබුණාම දහස් ආකාරයකින් විග්‍රහ කිරීමට හැකියාවක් ලැබෙනවා. යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණොත් යාට විවිධ හේතු උදාහරණ උපමා ධර්මයට අනුව ගලපලා දේශනා කරන්නත් හැකියාවක් ලැබෙනවා. වටහා ගන්න හැකියාවක් ලැබෙනවා. දේශනා කිරීම නැතත් වටහා ගන්නත් පුළුවන්. අන්නේ හේතුව තමයි පෙන්වන්නේ. සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා විග්‍රහ කරපුවාම දහස් ආකාරයකිනුත් මේ සියල්ල විග්‍රහ කරන්න පුළුවන්. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් මේ මේකින් එකල විග්‍රහ කරන ක්‍රම ඒ කියන්නේ ලෝකයට ඇති යම් දෙයක් අරගෙන ඒක මුල් කරගෙන ඒ ලෝක වස්තුවේ ස්වභාවයත් ඒ වස්තුව ලෝකේ පහළ වෙන ක්‍රමවේදයක් ඒක නැවත පහළ නොවෙන්න නම් නැති කළ යුතු ක්‍රම මොකද්ද? ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරපුවාම ඒ වත්ව නැවත පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයක් දැක්කහම ඔය අනුසාරයෙන් විවිධ උපමා වලින් විවිධ කොටස් විග්‍රහ කළ හැකියි. රූපය මොකද්ද? රූප සමුදය කියන්නේ මොකද්ද? රූප නිරෝධය කියන්නේ මොකද්ද? රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද? මෙන්න මේක අහලා ওই ටිකින් යක්ක මොකද්ද? මේ ලෝකේ හටගන්න ස්වභාවය ඔය අනුසාරයෙන් දකිනවා. අන්න අවබෝධ වුණා නම් කියන්න පුළුවන්. දැන් ඔය අනුසාරයෙන් වේදනාව කියන්නේ කුමක්ද? වේදනා සමුදය කුමක්ද? වේදනා නිරෝධය කොහොමද? වේදනා නිරෝධ කරන මඟ මොකක්ද? ওই ටිකත් විග්‍රහ කරන එක ධම්මක. අන්න එහෙම කියන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. සංඥාව කියන්නේ කුමක්ද? සංඥා සමුදය මොකද්ද? සංඥා නිරෝධය කියන්නේ නිවනයි. ඒ මොකද්ද? සංඥා නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඒක විග්‍රහ කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැනගන්න පුළුවන්. ඒ ඥානයත් එක්ක අන්න එහෙම එන එකක්. සංකාර කියන්නේ මොනවද? සංඛාර සමුදය කියන්නේ මොකද්ද? සංඛාරය නිරෝධ කරපුවාම ලැබෙන නිවන මොකද්ද? සංඛාර නිරෝධ කරන ක්‍රමවේදය මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද? විඥාන සමුදය කියන්නේ මොකද්ද? විඥාන නිරෝධ කරන ක්‍රමවේදය කුමක්ද? නිරෝධය කුමක්ද? විඥාන නිරෝධය කුමක්ද? විඥාන නිරෝධ කරන ක්‍රමවේදය කුමක්ද? මෙන්න මේ ආදී වශයෙන් ඔන්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ওই චතුරාර්ය සත්‍ය ක්‍රම න්‍යායට අනුව විග්‍රහ කරනවා. අන්න ඒකත් ඔය න්‍යාය ධර්ම. ওই දහසක් න්‍යාය ධර්ම වලින් එක එකට වැටෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? එහෙනම් ඒ චක්කු කිව්වේ මොකද්ද? චක්කු සමුදේ ඇහැ සමුදේ වෙන්නේ නැහැ. ඇහැ සමුදේ වෙන්නේ ක්‍රමය මොකද්ද? ඇහැ නිරෝධ කරන්නේ කොහොමද? ඇහැ නිරෝධ වෙන්න අනුගමනය කළ යුතු පිළිවෙත මොකද්ද? කන කියන්නේ මොකද්ද? කන සමුදේ වෙන්නේ කොහොමද? කන නැවත පහළ නොවෙන්න නිරෝධ වෙන්නේ කොහොමද? ඒ නිරෝධ වෙන්න කළ යුතු වැඩේ කොහොමද? ඉතින් ඇස කන දිව නාසය ශරීරය මන වශයෙන් හරි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් හරි. චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ආදී වශයෙන් එහෙම හරි. ඔය විවිධ ක්‍රම වලින් සතර ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. ඒ විග්‍රහ කරන්නේ චතුරාර්ය සත්‍යය. එකක් උපමා කරගෙන ලෝකෙ මොනවා හරි උපමා කරගෙන විග්‍රහ කළ හැකි. මේ ඔක්කොම නිවන් දකින්න ධර්ම දේශනා. නිවන් දකින්න ප්‍රඥා මාර්ග. මෙබඳු ප්‍රඥා මාර්ග දහසක් දකින්න පුළුවන්. සෝවාන් වුණාම ඒ අනුසාරයෙන් ඒකට කියනවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලය කියලා. 1000 කියන්නේ 1 2 3 4ම කියලාම 1000ක් කියලා ඉල්ල කරලා නෙමෙයි. නමුත් අපි කියන්නේ දහස් ගානක් සෙනග හිටියා. 1000ක් කියලා එක මිම්මක් සාමාන්‍ය දල වශයෙන් කියන්න පුළුවන් දෙයක් ඔය. ඒ වගේ මිමි. ඉතින් එහෙම ඒකෙන් 17ක් ඥාන 1000 පහළ වුණා කියන්නේ අන්න ඒ වගේ හැකියාවක්. සක්‍ර දෙවියන්ට සහස්ස චක්ක කියනවා. ඇස් 1000ක් තියෙන කෙනෙක් කියලා. විවිධ කතා අහන විවිධ ප්‍රශ්න අහනකොට ප්‍රශ්න දහසක් විසඳන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒ කියන කතාව වගේ තමයි මේ කියන්නේ. නිවන් අවබෝධ කරපු කෙනෙකුට විවිධ ක්‍රමයෙන් නිවන් මඟ පේනවා. ඉතින් ඇහුවොත් දේශනා ඥානෙ තියෙනවා නම් ඒ ඒ ක්‍රමින් නිවන් දකින්න ධම් දේශනා කළ හැකි. ඉතින් ඒක පොත බලාගෙන පොතෙන් හොයන්න දෙයක් නැහැ. ඒක ඥානගෝචරයි. අන්න එහෙම ක්‍රමයක් ඒ කියන්නේ.